කායං අනත්තා පුත්තබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති අතිපූජනීය ලෝකවාසී මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ භාවනාව දියුණු කර ගැනීමට හේතු වෙන දහම් කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. අපි කලින් දවසේ කතා බහට ගත්තේ ලෝකේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට දැන් අපේ තරුණ සමාජයේ ඉන්න තරුණ දූදරුවෝ මොකද කරන්නේ? ඔය විවිධ රටවල් වලින් හරි අපේ රටවල් වලින් හරි විවිධ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට කැමැත්ත ඇති වෙලා එහෙම එක දිගට යම් කිසි තමන් කැමති චරිත ස්වභාවයක් එක දිගට ඇසුරු කරාට පස්සේ ඊට පස්සේ මෙයාලගේ සාමාන්‍ය ජීවිතය තුළ අර තමන් ඇසුරු කරපු චරිතය වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙයාගේ අර කලින් තිබුණු ස්වභාවය වෙනුවට අර තමන් වැඩිපුර කැමැත්තෙන් ඇසුරු කරපු රංගන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ ඇවතුම් පැවතුම් මෙයාගෙන් න්‍යායාසයෙන්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒ විදිහට මේ අපේ ජීවිතවල තියෙනවා පින්නාත්ටි අපි ඇසුරු කරන දේවල් හිතින් ඇසුරු කරන දේවල් වලට අනුකූලව අපි පරිවර්තනයකටපත් වෙනවා. දැන් දේශපාලනය තුලම අපි වැඩි කාලයක් එහෙම ඇසුරු කළොත් වාසය කළොත් දේශපාලන කතා, දේශපාලන සාකච්ඡා, දේශපාලකයන් සමග ඇසුරු කළොත් මේක දිගට අපේ හිතවල එක දිගට එක දිගට ගොඩනැගෙන පටන් ගන්න දේශපාලන සංකල්ප. ඒ වගේ අපි හිතමු යම්කිසි භාෂාවක් අපි ඇසුරු කරා කියලා ඉංග්‍රීසි භාෂාව. එතකොට ඉංග්‍රීසි භාෂාව යම්කිසි කෙනෙක් ශ්‍රවණ පැත්තෙන් ඊළඟට කතා බහ කිරීම පැත්තෙන් ලිවීම පැත්තෙන් එහෙම කාලයක් ඇසුරු කළොත් එයාගේ හිතේ ඊට පස්සේ ඉංග්‍රීසි වචන සහිත දෙබස් සහිත සංකල්ප හිතේ විතරක් නෙවෙයි ඊට පස්සේ වචනෙන් පවා පිට වෙන පටන් ගන්නවා. ඒ වගේ පින්නත් අපේ ජීවිතවල තියෙන අපි ඇසුරු කරන දේවල් අනුව අපි වෙනස් වෙනවා. එතකොට භාවනා කරනවා නම් යම් කිසි කෙනෙක් අනේ භාවනාව තුල ගොඩනගන ඒ මනෝභාවයට අනුකූලව එයා මොකද වෙන්නේ ඊට පස්සේ ඊට අනුකූල වෙනස් වීම ජීවිතේ වෙන පටන් ගන්නවා දැන් ඊයේ අපි කතා කළේ විරාග සංඥා ආදී කියන රහතන් වහන්සේලා ගැන කතා කළා උන්වහන්සේලා අවබෝධ කර නිර්වාණය ගැන කතා කළා ඒවා එහෙම හොඳට භාවනාමය වශයෙන් පුරුදු කරාට පස්සේ සාමාන්‍ය ජීවිතේ ඒ ජීවිත හරියට ඒ රහතන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම කියන්නේ සාන්ත වචන කතා කරන්න පෙළඹෙනවා සාන්ත විදියට ඇවිදින්න පටන් ගන්නවා ඒ කියන්නේ අර වෙනදා තිබුණු කලබල ගති නොසන්සුන් ගති ආවේගශීලී ගති අර කෙලෙස් බහුල ගති පහ වෙලා අර රහතන් වහන්සේලාව අනුගමනය කරන උන්වහන්සේලාගේ ජීවිත පිටුපස යන චර්යාවක් ඒ ජීවිතේ සකස් වෙනවා ඒ ඒ ඊට අදාළ මානසිකාර හිතින් ඇසුරු කරපු නිසා භාවනාව තුළ ඒ වගේම දැන් යම් කිසි කෙනෙක් අසුභ භාවනාව පුරුදු කරොත් එහෙම ඒ අසුභ භාවනාව තුළ ශරීර අසුභ වශයෙන් ගැනීම පුරුදු කරාට පස්සේ මෙයාගේ මානසික පරිවර්තනයක් වෙනවා. ඊට පස්සේ මෙයාට එතෙන් සිට බාහිර ශරීර දකිද්දි වෙනදා වගේ නෙවෙයි දැන් පිළිකුල මතුවෙන පටන් ගන්නවා. එතකොට භාවනාවක් කරාට පස්සෙත් එහෙම කරුණා භාවනාව කරාට පස්සේ හරිම කරුණාවන්ත චරිතයක් බවට පත් වෙනවා. මෛත්‍රී භාවනාව කරාට පස්සේ හරිම මෛත්‍රී සහගත චරිතයක් බවට පත් වෙනවා. උපේක්ෂා භාවනාව කරා උපේක්ෂා සහගත චරිතයක් බවටපත් වෙනවා. එතකොට දැන් යම් කිසි කෙනෙක් එහෙම වෙන්නේ නැත්තම් සමහර අය ඉන්නවා භාවනා කරනවා කිසිම වෙනසක් නැහැ. දැන් මෛත්‍රී භාවනාව කරනවා. ඒත් gedara අයට ලොකු වෙනසක් පේන්නේ නැහැ යාගේ. කරුණා භාවනාව කරනවා. නමුත් එයාගේ ලොකු වෙනසක් පවුලේ අයට කරුණාවක් නැහැ. අනිත්‍ය සංඥාදිය පුරුදු කරනවා. හැබැයි එයාගේ ඇලීම් වල අඩුවක් තණ්හාවේ අඩුවක් මේ తాවකාලික දේවල් මනසින් අතහැරීමේ ස්වභාවයක් නෑ වෙනද වගේම අර අර දේවල් අල්ලගෙන උපාදානය කරගෙන වෙනද වගේම ජීවත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එයාලේ භාවනාව අනිත් සංඥාදී පුරුදු කළාට ඒක හරියට පුරුදු කළා නෑ. නිවැරදිව පුරුදු කළා නෑ. ඊළඟට ඒක හදවතින්ම කරලක් නෑ. අපි දන්නවනේ යමක් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සෝමනස්ස සහගත අසංකාරික ඥාන සම්ප්‍රයුක්ත ඒ කියන්නේ අනිත්‍ය පොළඹවන නිසා අර මේ මොකක්ද අර අර ගෝපල්ලා හරකාර මේ මේ මඩුවට දක්වනවා වගේ නෙමෙයි භාවනා කරන්න ඕන. ඒක මේ අර දැන් මේ ගවයා එහෙම නැත්නම් හරකා මඩුවෙන් එළියට පනින්නේ කොහොමද? හරි සන්තෝෂෙන්නේ. ගොපල්ලා ආපහු මඩුවට දක්කගෙන යද්දි කොහොමද යන්නේ? සතුටක් නැතුවනේ. අන්න එහෙම භාවනා කරන්න හොඳ නෑ. කල්යාණ මිත්‍රයා හෝ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන නිසා හෝ ඉතින් නිවන් දකින්නත් එපැයි භාවනා නොකරත් බෑනේ කියලා අර මේ ගවයා මඩුවට දක්වනවා වගේ මේ එහෙම දෝමනස සහගතව භාවනා කරොත් තමයි ওই ප්‍රතිඵල හරියට නැත්තේ. අපි භාවනාවට ඇතුල් වෙන්න ඕන ගවයා නැත්තම් අර මේ හරකා මඩුවෙන් එළියට දානවා වගේ. හරිම සන්තෝෂෙන් සෝමනස්ස සහගතව. ඊළඟ ඥාන සම්ප්‍රයුක්තව. ඒ කියන්නේ ඒ කරන භාවනාව තුළ සකස් වෙන ඵල පිළිබඳව ඒ කියන්නේ ඒ කරන භාවනා කර්මය සහ ඊට අදාළ ඵල පිළිබඳව හොඳ නුවණක් තියෙන්න ඕනේ. මේ භාවනාව කරොත් මට මෙහෙම මෙහෙම ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟට තවත් කෙනෙක් මෙහෙය තවත් කෙනෙකුගේ මෙහෙයවීමකින් තොරව. දැන් පුංචි කාලේම දැන් අපිට අත්දැකීම් තියෙනවානේ දැන් පුංචි කාලේම ඉස්කෝලේ යන්න බෑ කියලා එහෙම ගෙදර ඉන්න දවස් වලට අම්මා ඇදගෙන යනවා. ඇදගෙන යනවා. ඒ කියන්නේ අම්මගේ පෙළඹවීමට තමයි පන්ති ගිහලා වාඩි වෙන්නේ. අන්න එහෙම වෙන්නේ නැතුව තවත් කෙනෙකුගේ මෙහෙවීමක් නැතුව තමන් ඇතුළාන්තයෙන් වෙන දහසක් අද භාවනා කරන්න ඕනේ. අද උදෙම නැගිටින්න හෙට උදෙම නැගිටින්න ඕනේ. අන්න ඒ වගේ යම් කෙනෙක් භාවනාවක් කරනවා නම් අර ගවයා අර මඩුවෙන් එළියට එනවා වගේ සන්තෝෂයෙන් ඊළඟට ඒ කරන භාවනාවේ යහපත් ඵල ගැන නුවණැතිව ඥාන සම්ප්‍රයුක්තව ඊළඟට ඒ භාවනාවට එයාම පෙළඹෙනවා නම් තවත් කෙනෙක්ගේ බල කිරීමක් තල්ලු කිරීමක් නැතුව වදයක් පොරයක් කරන්නේ නැතුව එයා ඒකට යොමු වෙනවා නම් ඔන්න ඔය කාරණා තුනේ පිළිපදලා කරන භාවනාවලින් මොකද වෙන්නේ? පුද්ගල චරිතය වෙනස් වෙනවා. හැබැයි ඔය ಗುಣධර්ම නැතුව එහෙම අකමැත්තෙන් අර වදෙන් වගේ මේක විපාක වාරයන් ගැන හිතන්නේ නැතුව එහෙම අර උඩින් උඩින් කරන භාවනාවලින් නම් පුද්ගල సంతාන පින්වත්නි ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? බාහිර ලෝකයා නිඳා කරන්න පටන් ගන්නවා. මහලෝකෙට භාවනා කරන කිසිම වෙනසක් නැහැ. වෙනද වගේම තරහ යනවා, වෙනද වගේම ඇනුම් පද කියනවා ආදි වශයෙන්. ඇයි අර කාරණා ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සාගත සහ අසංකාරී කියන විදිහට ඒ ಗುಣ සහිතව හදවතින්ම නෙවෙයි භාවනා කරන්න තියෙන්නේ. ඒ නිසා අපි ඒවත් දැනගන්න ඕන ඔබ අප කවුරුණත් භාවනා කරද්දී ඒ භාවනාවෙන් තමන් වෙනස් වෙන විදිහට ලොකු හැඟීමකින් හෘදයාංගම හැඟීමකින් ඒ භාවනා නිතර නිතර නිතර කළොත් තමයි ඒ ඒ භාවනාවන්ට අදාළ වෙනස්කම් අපේ ජීවිතවල සිද්ධ වෙන්නේ. එතකොට අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා ටිකක් ගැඹුරු සංඥාවක්. ඒක තමයි අනත්ත් සංඥාව. දැන් පින්නත් අපේ ජීවිතවල දැන් අපේ ආච්චි අම්මල එහෙම අපිට කියනවා එහෙලා තියෙනවා සමහර වියසන සිද්ධ වෙද්දී අනිච්චේ දුක්ඛේ කියලා. එහෙම කියලානේ. අනිච්චේ දුක්ඛේ සංසාරේ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තියෙන අනිත්‍ය දුක් අනාත්ම කියන ලක්ෂණ තුනක්නේ. ඇයි මේ අපේ ගොඩක් ආච්චියම් වලට එහෙම කියවෙන්නේ අනිත්‍යේ දුක්ඛේ කියලා විතරක්. ඇයි අනත්තේ කියවෙන්නේ නැත්තේ? එයාලට අනත්තය පිළිබඳව ප්‍රකට වීමක් නැහැ. මේ සංසාරේ අනිත්‍යයි සංසාරේ දුක්ඛයි කියලා ඒක දැනෙනවා. ඒක ඉතින් කියවෙනවා අනිත්‍යේ දුක්ඛේ සංසාරේ. හැබැයි සංසාරේ අනාත්මයි කියන එක එයාලට ප්‍රකට නෑ. ප්‍රකට නැති නිසා එයාලට ඒක කියවෙන්නේ නෑ. ඇත්තටම අනාත්ම ධර්මය කියන එක තේරෙන්නේ හොඳ බුද්ධි මට්ටමක් තියෙන අයටම තමයි. දැන් ඔය අපේ සාරිපුත්යන් වහන්සේට එහෙම අවබෝධයට හේතුල තියෙන අනාත්ම ලක්ෂණය. සමහර අයට අවබෝධයේදී මූලය මූලයක් වෙන්නේ දුක්ඛ ලක්ෂණය. සමහර අයට අනිත්‍ය ලක්ෂණය. සාරිපුත්යන් වහන්සේට අනාත්මය තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට අපේ ජීවිතවලත් අපේ ජීවිතවලත් මේ ධර්මාබෝධයට අවශ්‍ය මේ සංඥා නැත්තම් මේ හැඟීම් නිවැරදි හැඟීම් පුරුදු කරද්දී මේ බුදු පියාණන් වහන්සේ මේ ගිරිමානන්දයන් වහන්සේට අනත්ත් සංඥාව කියන එක දේශනා කරලා තියෙනවා. අනාත්මය පිළිබඳව හැඟීම. ඒ අපේ හිතවල හැඟීම් තියෙනවානේ. ආදරය කියන හැඟීමක්, තරහ කියන හැඟීමක්, දුක කියන්නේ හැඟීමක්, iriසියාව කියන්නේ හැඟීමක්. ඊළඟට ඒ වගේ විවිධ හැඟීම් තියෙනනේ පින්නත් අපේ හිතේ. අන්න ඒ හැඟීම් අතර තියෙන්න ඕනේ මේ හැම හැඟීමකම සහ හැම මේ ධර්මයකම ලක්ෂණයක් වුණු අනාත්මය පිළිබඳ හැඟීමකුත්. ඒ කියන්නේ අපි තුන් දැන් දැන් පංච පාදානස්කන්ධය ගත්තට පස්සේ නැත්තම් ආයතන ටික ගත්තට පස්සේ අපි දන්නවා ඇහැ තියෙනවා රූපේ තියෙනවා කන තියෙනවා ශබ්දේ තියෙනවා නාසයේ තියෙනවා ගන්ධේ තියෙනවා දිව තියෙනවා රස තියෙනවා කය තියෙනවා පහස තියෙනවා හිත තියෙනවා ඔය මේ විවිධ හැඟීම් තියෙනවා එතකොට ඔන්න ඔය හැම ඔය උතන 12ක් කතා කරන්නේ ඔන්න ඔය 12ේම තියෙනවා අනාත්ම ලක්ෂණය අනේ 12ේම තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳ හැඟීමකුත් අපේ හිතේ තියෙන්න ඕනේ. අර දරුවෝ ගැන ආදරේ තියනවා වගේ එහෙම එක එක හැඟීම් තියෙනවා අපිට එක එක දේවල් ගැන. අන්න වගේ මේ හැම දෙයකම මේ හැම දෙයකම අපට උපාදානය වෙච්ච හැරි උපාදානය වෙලා නැති හැරි මේ සියල්ල සියලු ධර්මයන් පිළිබඳව පොදු හැඟීමක් තියෙනවනේ මේ හැම දෙයකම අනාත්ම ස්වභාවය තියෙනවා කියලා. අනාත්ම හැඟීමක් තියෙන්න ඕනේ. සියලු සංස්කාර අනිත්‍යයි කියලා අපි හැඟීම ඇති කරගන්න ඕනනේ. ඒ හැඟීම තුළ වාසය කරන්න ඕනනේ. අන්‍ය වගේ සියලු සංස්කාර දුක්ඛයි කියලා අපි හැඟීම ඇති කරගන්න ඕනනේ. ඒක තුළ වාසය කරන්න ඕනනේ. අන්‍ය වගේ සියලුම ධර්මයෝ සියලුම ධර්මයෝ අනාත්මයි කියන හැඟීම අපේ හිතේ උපදින්න ඕනේ. අනාත්මයි කියන්නේ මොකද්ද? මේ කිසියම්ම දෙයක ආත්මයක් නැහැ කියන එක. ඇහි ආත්මයක් නැහැ. ඇහැ අනාත්මයි. බාහිර රූපේ ආත්මයක් නැහැ. ඒ රූප අනාත්මයි. කනේ ආත්මයක් නැහැ. කෙනෙක් නැහැ. ඒ නිසා අනාත්මයි. කනට ඇහෙන ශබ්දවල කෙනෙක් නැහැ. ඒ කියන්නේ අනාත්මයි. ඊළඟට නාසයේ ආත්මයක් කෙනෙක් නැහැ. ඒ නිසා නාසය අනාත්මයි. ආත්මත්වයෙන් තොර තමයි අනාත්ම කියන්නේ. ඊළඟට නාසය දරන ගන්ධ තියෙනවා. ඒ ගන්ධයන්ගේ ආත්මයක් නැහැ. ගන්ධයන් තුල ආත්මයක් කෙනෙක් නැහැ. ඒ නිසා කියන අනාත්මයි. දිවේ ආත්මයක් නැහැ. දිවේ කෙනෙක් නැහැ. ඒ නිසා කියන දිවානාත්මයි. ජීවහාව අනාත්මයි. ඊළඟට දේවට දරන රස රසය තුල කෙනෙක් නැහැ ආත්මයක් නැහැ. ඒ නිසා කියන අනාත්මයි කියලා. කයානාත්මයි. කියන්නේ කයේ කෙනෙක් නැහැ. කයට දරන ස්පර්ශ විවිධයි. ඒ කිසිම ස්පර්ශයක නැහැ ආත්මයක් කෙනෙක්. එතකොට හිත හිත කියන් හිත හිතේ හිතේ හිතේ කෙනෙක් නැහැ. හිතේ ආත්මයක් නැහැ. හිත අනාත්මයි. මනෝ අනත්තා. ඊළඟට හිතට දැනෙන හැඟීම් තියෙනවා. ආදරය තුල ආත්මයක් නැහැ. කෙනෙක් නැහැ. තරහ තුල ආත්මයක් නැහැ කෙනෙක් නැහැ. ඉරිසියාව තුල ආත්මයක් නැහැ කෙනෙක් නැහැ. හිතේ දුක් වේදනාවක් තිරණ ශෝකයන් පරිදේව ඒ කිසිම ධර්මයක නැහැ පින්නත්නි කෙනෙක් නැහැ ආත්මයක් නැහැ. අන්න ඒක අපිට හැඟීමක් විදිහට අවබෝධ වෙන්න ඕනේ. මෙන්න මෙහෙම උපමාවක් තියෙනවා. මේ උපමාවෙන් පින්නත් අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මේ අපිට මේ මේ ආයතන 12 පිළිබඳව ආත්ම සංකල්පය බැහැර වීම පිළිබඳව එක මේ ටිකක් ඔය මේ මීදුම තියෙන පලාතක මීදුම තියෙන පලාතක පාන්දර 6 මාට 6ට විතර තොටියෙක් ඔරුවත් අරගෙන ගඟේ පල්ලෙහා පැත්තට යන්න පටන් ගන්නවා. ඔරුවත් අරගෙන තොටියේ මීදුම හොඳට ගල්ලා තියෙන වෙලාවක ගඟේ පල්ලෙහාට ඔරුව පැදගෙන යනවා. මෙයා දැන් ලන්තෑරුම ගහගෙන මේ තාම ටිකක් අඳුරක් තියෙන ඒක තරම් මීදුමක් තියෙන ඒ නිසා මේ පල්ලෙහාට දැන් යන අතරේ මෙයා පිටිපස්ස බලනවා. පිටිපස්ස බලනකොට මෙයාට මීදුම අතරින් පේනවා යන්තම් එළියක්. මෙයා හිතන වෙතකොට තව ඔරුවක් කෙනෙක් පැදගෙන එනවා පල්ලෙහාට කියලා. තව කෙනෙක් ඔරුවක් පැදගෙන එනවා කියලා මෙයාට සංඥාවක් උපදිනවා හැඟීමක්. මෙයා තව ටිකක් මේ පල්ලෙහාට ගිහිල්ලා ආපහු හැඩලා බලද්දි දැන් අර ලාම්පු එළිය පහන් අර ලාම්පු එළිය මොකද වෙන්නේ ටිකක් ලොකුවට පේනවා. ඒ කියන්නේ තව ටිකක් ලං වෙලා. ඊට පස්සේ මෙයාට හිතෙනවා මේ එන විදියට ආවොත් මේ ඒ ඔරුව මේ ඔරුව හැප්පෙනවා. මෙයා කියන කෑ ගහලා අයිනට ගන්න අයිනට ගන්න කියලා. ඒත් අර ඔරුව ඒ විදියට මෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා ටික දුරක් ගිහිල්ලා ආපු හැරිලා බලද්දි මෙන්න ළඟටම ඇවිල්ලා දැන් අර ලාම්පුව සම්පූර්ණයෙන් පේන මට්ටමට ඇවිල්ලා හැබැයි ඔරුව මුකුත් පේන්නේ නැහැ. මෙයා එතකොටත් අවසාන උත්සාහය දරලා කියනවා ඔරුව හරව ගන්න හරව ගන්න වෙන පැත්තකට මගේ පැත්තට එන්නේ කියලා. හැබැයි එතකොට මොකද වෙන්නේ? අර ඔරුව වේගෙන් ඇවිල්ලා මීදු මස්සෙන් මොකද වෙන්නේ? මෙයාගේ ඔරු බඳේ පිටිපස්ස වදිනවා. වදිනකොට මොකද වෙන්නේ? ඔරුව කැරකිලා යනවා. කැරකිලා යන අතරේ අර ඉතින් පුද්ගලයාට මොකද වෙන්නේ? මෙච්චර කට කැඩෙන්න මං කෑ ගැහුවා පැත්තකට ගන්න පැත්තකට ගන්න කියලා මේ මිනිසයා වගේ වගක් නැතුව මේ කාවනේදී කියන හැඟීම ශනිකව ඇති වෙලා මොකද වෙන්නේ බැනගෙන බැනගෙන හැරෙනවා අර හැප්පෙනවත් එක්ක මොනුවත් කරකැවෙන හැරෙනවනේ. බැනගෙන හැරෙන්නේ. දෙස් තියාගෙන හැරෙනවා. හැබැයි හැරෙනකොටම අනිත්තරුව මෙයාගරුව පහු කරගෙන යනවා. එතකොට මෙයා 아무තු දෙයක් දකින්න මොකද දකින්නේ? ඒ ඔරුවේ කෙනෙක් නැහැ. ඒ කියන්නේ අර මේ ලනුව කැඩිලා හරි හුලකට හරි අර ඔරුව පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ වතුර හේතු වෙලා. හැබැයි මෙයා හිතේ ඔරුවේ කෙනෙක් ඉන්නව කියලා. ඒ නිසායි තමයි මෙයාට කේන්ති ගියේ. හැබැයි මෙයාගේ ඔරුවේ හැප්පිල ඔරුවේ ඔරුව පහළට යනකොටම මෙයාට සංඥාව ඉපදුනා ඔරුවේ කෙනෙක් නෑ කියලා. ඔරුවේ කෙනෙක් නෑ කියලා දැනනකොට මොකද මෙයාට ඇති වුණ මේ මානසික භාවය? ඒ කෙනෙක් අරමුණු කළ උපදින කේන්තිය ප්‍රහාණය වුණා. ඔරුවේ කෙනෙක් ඉන්නවා කියලා අදහසින් කල්පනා කරද්දී කේන්ති ගියා. ඔරුවේ කෙනෙක් නැහැ කියලා දැනගත්ත ගමන් ඒ සංඥා පහළුණ ගමන් කේන්තිය ප්‍රහාණය වුණා. අපේ ජීවිතත් ඔරුවක් වගේ. මේ ආයතන 12 ඔරු වගේ. ඒ කිසියම් ආයතනයකවත් කෙනෙක් නැහැ. අරක ලනුව කැඩිලා වතුර හේතු වෙලා අරක පල්ලෙහාට ආවේ ඒක ඇතුළේ තියෙන යම් හේතුඵල ධමයක්. අන්න ඒ වගේ මේ ආයතන 12ේම හේතුඵල ධමයක් මිසක් හේතුඵල ධමයකට මේ ආයතනයන්ගේ පැවැත්මක් තියෙනෝ මිසක් ආත්මයක් විසින් හසුරවන එක ආයතනයක්වත් මෙතන නැහැ කියලා ප්‍රකට වුණොත් මේ ආයතනත් එක්ක තියෙන ගැටීම් මොකද වෙන්නේ? පහ වෙලා යනවා. අර පුද්ගලයාට අර මේ කේන්ති ගියේ ඔරුවේ කෙනෙක් ඉන්නව කියන අදහසින්නේ ඔරුවත් එක්ක නෙවෙයි කේන්ති ගියේ ඔරුවේ කෙනෙක් ඉන්නව කියන අදහසත් ඒ කෙනා එක්කයි කේන්තිය හටගත්තේ එතකොට අපටත් එහෙමනේ කේන්ති යන්නේ අපටත් කේන්ති යන්නේ තවත් කෙනෙකුගේ ඇහැ ගැනවත් එයාගේ කොණ්ඩේ ගැනවත් එයාගේ හැම ගැනවත් එයාගේ මස් ගැනවත් එයාගේ මේ වෙනත් ශරීර කොටස් එහෙම සංකල්පයන්නේ එයාගේ වේදනාව ගැනවත් එයාගේ සංඥාව ගැනවත්, එයාගේ සංකාර ගැනවත්, එයාගේ විඥාන ගැනවත් නේ අපිට කේන්ති යන්නේ. අපිට හිතනවා මේ පහ ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. අනේ කෙනා එක්ක අපිට තරහ යන්නේ. කෙනෙක් නැහැ කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? ඒ තරහ ඊතරම නැති වෙනවා. මේ පංචස්කන්ධ ධර්මයේ තුල කෙනෙක් ඉන්නවා කියලානේ අරමුණු වෙලා අපිට කේන්ති යන්නේ. කෙනෙකුට අරමුණු වුණොත් මේ පංචස්කන්ධ ධර්ම තුල මේ ආයතන තුල කෙනෙක් නෑ මෙතන තියෙන්නේ අර ඔරුවේ ගමන වගේ හේතුඵල ධමයක් කියලා. අන්‍යයාගේ කේන්තිය එතනින්ම පහ වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියෙන ආඝාතය කේන්තිය උපදින්නට හේතු වෙන කාරණා නවයක්. නව ආඝාත වස්තු. බලන්න ඒවයි කේන්තියන්නේ කොහොමද? කේන්තියනවා මෙයාමට වර්තමානයේ අයහපත කරනවා. අන්න බලන්න. කෙනෙක් මට වර්තමානයේ අයහපත කරනවා. ඊළඟට අතීතයේ මෙයා මට අයහපත කළා. එහෙනම් අතීතයේ මෙයා, ඒ කියන්නේ කෙනෙක් මට අයහපත කළා. අනාගතයේ මට මේ විදිහට ගිය මෙයා මට අයහපත කරයි. එනේ කෙනෙක් අරමුණු කළා තමයි කේන්ති යන්නේ. ඊළඟට මෙයා මම කැමති අයට එන මම කැමති කෙනාට අයහපත කරනවා කියලා තමයි කේන් කියන්නේ. මෙයා මම කැමති කෙනාට අතීතයේත් අයහපත කරා කියලා තමයි කේන් කියන්නේ. මෙයා මම කැමති කෙනාට ඒ ආත්මයට අනාගතයේත් කරදර කරයි කියලා කේන් කියනවා. ඊළඟට මම අකමැති කෙනාට මෙයා උදව් කළා කියලා කේන් කියනවා. උදව් කරනවා කියලා කේන් කියනවා. මෙයා මම අකමැති කෙනාට උදව් කරයි කියලා කේන් දෙනවා. එහෙනම් හැම ඔය නවයේම තියෙන්නේ මොකද්ද? කෙනෙක්. මම කියන කෙනාට මේ ඊළඟ මම කැමති අයට කෙනාට ඊළඟ මම අකමැති කෙනාට මේ කෙනා. එතකොට ඔය හැම සංකල්පයක් තුළම තියෙන කෙනා කෙනා කියලා ආත්මයක් ගැන. එතකොට යමෙක්ගේ හිතින් ඔය ආත්මීය සංකල්පය ඇත්තටම නැති ආත්ම ස්වභාවය ඒ නැති කෙනෙක් මේකේ නෑ කියලා දැනිලා ඒ සංකල්ප බැහැර වෙලා ගියොත් මෙයාගේ කේන්ති යනක මොකද වෙන්නේ? ප්‍රහාණය වෙනවා, දුරු වෙනවා. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන පින්නාත්නි ඔන්නෝක තමයි අනාත්ම ස්වභාවය කියලා කියන්නේ. මේ චක්කායතනේ හරි රූපායතනේ හරි ඊළඟට සෝතායතනේ හරි ගන්ධායතනේ හරි එහෙම මෙන්න මේ කිසියම්ම ආයතනයක ආත්මයක් නැහැ කෙනෙක් නැහැ කියලා මේක නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි කියලා අවබෝධ කරගත්තොත් අපි තාම නිදහස් මානසිකත්වයකටපත් වෙනවා. ඉතින් අන්නේ සඳහා තමයි මේ අනාත්ම සංඥාව. අපි තියනවා නම් මේ තුල යමක් තියනවා නම් මේකේ ආත්මයක් අපි කේන්ති ගැනීම සාධාරණයි කියලා කියන්න පුළුවන්. මොකද ඒ ආත්මය විසින් මේ කරලා තියෙන නමුත් එහෙම ආත්මයක් විසින් කරවන්නක් මෙතන නැත්තම් අපි ආත්මයක් ගැන කේන්ති ගැනීම විහිළුවක් නේ. එතකොට ඔන්න ඕක තමයි අපි ප්‍රකට කරගන්න ඕන. ඔන්න ඕක ප්‍රකට කරගන්න ඕන. අන්න ඒක ප්‍රකට කරගන්න තේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේක 12ට කැඩුවා. චක්කුන් අනත්තා. ඇහි අනාත්ම බව පිරික්සන්න. ඇහි ආත්මයක් නැහැ කියලා මතු කරගන්න. ඇහැට පෙනෙන රූපල ආත්මයක් නැහැ කියලා මතු කරගන්න. ඒ සංඥා උපදවා ගන්න. අපි බලමු මේ කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලම ගමු ඇහැ කියන එක. දැන් මේ ඇහැ කියන එක ආත්මයක් විසින් පවත්වන එකක්ද නැත්නම් හේතුන් නිසා හැඩගැහෙන එකක්ද? අපි ඉස්සෙල්ලම බලන්න ඇහැ කියන්නේ දැන් ඇහැ කියුවට පස්සේ එතන තියෙන පින්නත්ටි සසම්භාර චක්කු කියන්නේ මේ සම්පූර්ණ නැහැ. ප්‍රසාද චක්කු කියන්නේ අර රූප දැකීමට උපකාර වන රුකුණු හිසක් තරම් පුංචි උපය. අපි ගත්තොත් එතකොට මෙන්න මේ ඇහැ සසම්භාර චක්කු හරි ප්‍රසාද චක්කු හරි අරගෙන මේ ඇහැ ආත්මයක් විසින් හසුරවනවද නැත්නම් වෙනම වෙනත් හේතුන් නිසා මේක හැඩගැහෙනවද දැන් උදාහරණයක් විතර ගත්තොත් දැන් මේක මම විසින් මම කියන ආත්මය විසින් ඇහැ හසුරවනවා නම් ඒ ඇහැ තියෙන්න ඕන කාට ඕන විදියටද මට ඕන විදියට දැන් මේ ඇහැ මගේ නම් මේ ඇහි මම ඉන්නවා නම් මේ ඇහැ කාට ඕන විදියට තියෙන්න ඕන මට ඕන විදියට එතකොටයි බලන්න ඕන මේක මට ඕන විදිහට තියෙන එකක්ද? දැන් බලන්න අපි මේ ලෝකේ කැමති රූප දෙනවා අකමැති රූප තියෙනවා. අපි කැමති කැමති රූපේ බලන්න. නමුත් මේකට අකමැති රූප කොච්චර පේනවද? තරහකාරයන්ට අපි කියනවා මට ওই මිනිස්සයා පේන්න බෑ. ඒ කියන්නේ පේන්න බෑ කියන පේනවටත් කැමති නෑ. ඒත් ඉස්සරහින් ගියොත් මොකද වෙන්නේ? තරහකාරය පේනවා. ඉරිසියාකාරය අපිට පේන්න බෑ. හැබැයි ඉරිසියාකාරය ඉස්සරහට ආවත් මොකද වෙන්නේ? පේනවා. එතකොට අපේ ඇහි අපේ ඇහි ඇහැ කියන්නේ මගේ දෙයක් නම් මට ඕන දේ පේන්න ඕනේ මට අනවශ්‍ය දේ නොපෙනෙන විදිහට මට හදා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බෑ. ඒකට මම කැමති දේත් පේනවා අකමැති දේත් පේනවා. ඊළඟට පේන ගතිය මේ ඇහි අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. මේ ඇහ මගේ නම් මට එහෙම නොවන විදිහට මේක පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නෑ යම් යම් හේතුන්ට අනුකූලව මේ ඇහ මොකද වෙන්නේ? ඔය 40 හැඳිරිය ආදී විවිධ හේතුන්ට අනුකූලව සමහර අවස්ථාවල විවිධ උපද්‍රව නිසා හරි මේ ඇහි පෙනීම එකපාරට හරි ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික හරි මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. එතකොට මගේ මගේ මගේ බලපෑමකින් තොරව මට ඕන විදියට නැතුව මේ ඇහැ දිග දිගා යනවා. එතකොට මේක මගේ නම් එහෙම වෙන්න බෑනේ. ඊළඟට මේ ඇහැ ගත්තට පස්සේ දැන් මේ ලැබුණු ඇහැ මේ ලැබුණු ඇහැ මම හදාගත් එකක්ද හැදුන එකක්ද දැන් යමක් මගේ නංගේ මට ඕන විදිහට හසුරවන්න පුළුවන් වෙන්න එපා. එතකොට මේ ඇහැ කියන එක මම හදාගත් එකක් නම් මට ඕන විදිහට ඇහැ පිල්ලමක් ගන්න තියෙන්න ඕන. මේ ඇහි පිල්ලම් තියෙන විදිය ඊළඟට ඇහි බැම තියෙන විදිය හැටුලින් ඊළඟට ඇහි අර බෝලේ කළු ඉංග්‍රියාව තියෙන විදිය ඒ වගේ දුකකදී ඇහැට කඳුළු වෙන එක ඒ වගේ මේ ඇහැ ඇහැ ගත්තට පස්සේ පින්නත් නී ඒ චක්කායතනය ඒ චක්කායතනය තුල තියෙන්නේ මගේ බලය පතුරවන එකක් නෙමෙයි. ඒක මේ සෝබා දහමේ න්‍යායක් ක්‍රියාත්මක වෙන්නේ. සෝබා දහමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ සෝබා දහම තුල ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල මගේ නවබෝධය නිසා මම හිතනවා මට හිතෙනවා මේ ඇහැ මගේ දෙයක්. එහෙනම් මගේ නම් ඉතින් මගේ වශයෙන් තියෙන්න බෑ මට ඕන විදිහට තියෙන්න බෑ. දැන් සමහර ගෙවල් දොරවල් වල එහෙම අඩදබර ඇති වෙනකොට ඒ gedara මගේ කියලා හිතාගෙන ඉන්න කෙනා මොකද කියන්නේ? මේගේ මගේගේ මෙතන වැඩ වෙන්න ඕන මට ඕන විදියට කියනවා. එහෙනම් අපේ හිතේ අදහසක් වෙන යමක් මගේ නම් මට ඕන විදියට වැඩ වෙන්න ඕනේ කියලා. දැන් ඇහැ දිහාට බෙල බැලුවට පස්සේ පේනවා චක්කායතනයේට ඒ චක්කායතනය මට ඕන විදියට තියෙන එකක් නෙවෙයි. එහෙනම් මගේ නෙවෙයි. අන්න ඒක අවබෝධ කරගන්න ඕන. හොඳට භාවනාවට ගිහිල්ලා ඇහැට හිත අරගෙන ඒව කල්පනා කරන්න ඕනේ මේ S2 එකේම. ඒ තියෙන මගේ නොවන ස්වභාවය. මගේ වශයෙන් ගන්න බැරි ස්වභාවය. ඉතින් දවසකදී මරණයෙන් මොකද වෙන්නේ? දැන් මේ ඇහැ මගේ නම් මට පුළුවන් වෙන්න ඕනේ මේ ඇහැ අවුරුදු 100ක් තියෙන්න ඕන. මේ ඇහැ අවුරුදු 120ක් තියෙන්න ඕන. එහෙම බෑනේ. අපි නොහිතන වෙලාවක මේ ඇහැ වැහිලා යනවා. එහෙනම් මේ මට ඕන විදිහට වැඩ කරන්න ගන්න මේ ඇහැ කියන්නේ. අපි අඬන්න කැමති නැහැ. වෙලාවකට මොකද වෙන්නේ? මෙන්න මේකේ වතුර ගලනවා වගේ එනවා. කබ ගලනට කැමති නැහැ. මේක මොකද වෙන්නේ? කබ එනවා. ඇස්ලට හැදෙනට කැමති නැහැ. මේක නට ඇස්ලට හැදෙනවා. මේක අනුන්ගේ දෙයක් නේ. අනුන්ගේ දෙයක් වගේ මේක. මගේ දෙයක් වගේ නෙමෙයි මේ ඇහැ හැසිරෙන්නේ. අනුන්ගේ දෙයක් වගේ. දැන් සමහර අය ඉන්නේ අනුන්ගේ වාහන තමන්ගේගේ පාවිච්චි කරන. එතකොට අපි කියනවා මේ මගේ වාහනේ යාගේ වගේ පාවිච්චි කරන්න කියලා. අන්න ඒ වගේ මම කියන මේ ඇහැ මගේ කියලා. නමුත් මේ ඇහැ මට ඕන විදිහට නේ පාවිච්චි අනුන්ගේ එකක් වගේ වැඩ කරන්නේ. ඒක තමයි ඇත්ත తත්වය. ඒ කියන්නේ මේ ඇහැ යම් යම් හේතුන්ට අනුකූලව සැකසෙනවා මිසක් සැකසුණා මිසක් මේක මේ ආත්මයන් විසින් හදපු එකක්වත් ආත්මයන් විසින් හසුරවන එකක්වත් නෙවෙයි. ඊළඟ ඇහැට පෙනෙන රූප ගත්තට පස්සේ දැන් අම්මගේ රූපය ගන්නවා. තාත්තක රූප ගන්නවා. ඒ රූප ඒ ඇහැට පෙනෙන රූප ගත්තට පස්සේ ඒ රූප මතෝන විදිහට තියෙනේවද? ඒ ඇහැට පෙනෙන රූප ගත්තට පස්සේ අපි මලක් කියලා ගමු මලේ රූපය කියන්නේ මතෝන විදිහට තියෙන එකක්ද? ඒ මල මම කැමති කාලයක් පිපිල පවත්ත ගන්න පුළුවන්ද? මම කැමති වෙලාවක පර කරන්න පුළුවන්ද? මම කැමති වෙලාවට මලක් පුප්පවන්න පුළුවන්ද? හෙට මේක මල් පිපෙන්න ඕන අනිත් මේක ඒ කියන්නේ අපේ ඇහැට පේන රූපය කියන්නේ මගේ කරගන්න බැරි ධර්ම. ඒ කියන්නේ මට ඕන විදිහට ඒව නැහැ. දැන් අම්මගේ රූපය ගත්තට පස්සේ මට ඕන විදිහට ඒ රූපය හදන්න පුළුවන්. අම්මා වයසට යන්න බෑ, අම්මා දිරන්න බෑ, අම්මයි චක්කු ප්‍රසාද දිරන්න බෑ. ඒව ඒක මේ අම්මගේ කන ඇහෙන්නේ නැති වෙන එක ඒක දුරු වෙන්න බෑ. අම්මා මරණයටපත් වෙන්න බෑ කියලා අම්මගේ රූපය සම්බන්ධ අපට බලය පතුරවන්න බෑ. මොකද ඒ අම්මගේ රූපය මගේ නෙමෙයි. ඒ අම්මගේ රූපය මම්මගේ කියලා ගන්න බෑ. ඒක යම් යම් හේතුන්ට අනුකූලව හැඩ ගැහෙන එකක්. හැබැයි සංසාර ගමනේ අපට එහෙම රූප හමුණාට පස්සේ යම් කිසි උදව්පදව් කර ගැනීමක් කරගන්න පුළුවන්. නම් ඒක මගේ කරගෙන මට ඕන විදිහට මගේ වශයෙන් ගන්න බෑ. ස්වාමියාගේ රූපේ ගත්තත්, භාර්යාගේ රූපේ ගත්තත්, දරුවන්ගේ රූපේ ගත්තත් ඒ රූප දැන් අපි හිතමු දැන් මේ කාලේ මේ කොරෝනා ව්‍යසනය පැතිරෙන. දැන් අපිට පුළුවන්ද මගේ දරුවට කොරෝනා වැළඳෙන්න බෑ. දරුවා මගේනේ. එහෙනම් මගේ දරුවා මට ඕන විදිහට තියෙන්න ඕනේ. කොරෝනා හැදෙන්න බෑ මේ රූපේ. එහෙම බෑනේ. කොයි වේලේ සාධනේ ආසාධනේ වෙයිද දන්නේ නැහැ. රූපය මට ඕන විදිහට වශයෙන් ගන්න බැරි එකක්. ඒ කියන්නේ රූපය අනාත්මයි. ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට කනට හිත ගන්න ඕනේ. කනට හිත අරගෙන කන දිහා හොඳට මනසින් අවධානය යොමු කරගෙන බලන්න ඕනේ. මේ කන කියන්නේ මම විසින් හසුරන එකක්ද? මේකට පරුස වචනත් ඇහෙනවා, ප්‍රිය වචනත් ඇහෙනවා, නින්දාත් ඇහෙනවා, ප්‍රශංසාත් ඇහෙනවා, වටිනාකමුත් ඇහෙනවා. කපුටන්ගේ හඬත් ඇහෙනවා, කුකුලන්ගේ හඬත් ඇහෙනවා. දැන් උදේට එලාම් එක වදින එක සමහරකට හරිය වැඩයක්. දැන් එලාම් එකට එක පාට ගැසිලා වදිනවා. දැන් අවදි වුණාට පස්සේ මේ එලාම් එක මෙයාට පුළුවන් ද එලාම් එකේ හඬ ඇහෙන්න එපා මට තව විනාඩි පහක් නිදා ගන්න ඕන. එහෙම කියලා කන අගුල වට්ටා ගන්න පුළුවන්ද? එහෙම බෑ. ඒක ඇහෙනවා. ඒ වගේ මේ කන කියන එක මගේ කියලා අපි මේ කල්ලාගෙන හිටියට මේක මේ මට ඕන විදිහට තියෙන කන්නක් නෙමෙයි. ඕන එකයි එපා එකයි ඔක්කොම අස්සවන එකක්. මේ කන මගේ නම් මට ඕන එකක් අහන්න පුළුවන් වෙන්න ඕනේ. මට අනවශ්‍ය දේවල් නාහින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑ. දැන් සමහර අයගේ කන උප්පත්තියෙන් බිහිද වෙනවා. දැන් මොකද කරන්නේ? එතකොට එහෙම බිහිරි කණක් එයා හදාගත්තේ ආත්මය විසින් හදාගත්තේ නෑ හේතුන්ට අනුව කර්මාන රූප ලැබුණා නැහැ. කර්මයේ හේතුල ඇහැ හැදුනේ. ආත්මය නිසා නෙවෙයි මේ ආත්මය විසින් හැදුවනේ මේ වෙලි කණක්. එතකොට අන්නේ කරගෙන ඊළඟ මේ ශබ්ද ඇහෙන ඒ සෝත ප්‍රසාදය ඒ ප්‍රසාද රූපයට හිත එබල බැලුවොත් ඒ ආයතනෙට මොකද වෙන්නේ? ඒකත් දවසින් දවස දිරනවා මට ඒක නවත්තන්න බෑ. ඒ ඒ ප්‍රසාද සෝත ප්‍රසාදය මගේ නම් මට ඕන විදිහට තියෙන්න එපා. එහෙම නෑ. එන එක හේතුන්ට අනුකූලව ක්‍රියාත්මක කරන ධර්මයක්. ඊළඟ කනට ඇහෙන ශබ්දත් එහෙමයි. ඒ ශබ්ද මගේ කරගන්න බෑ. ඒවා අනාත්ම ධර්ම හේතුඵල ධර්ම මේ බාහිර ලෝකයේ ශබ්ද අපට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද බාහිර ලෝකයේ ශබ්ද දැන් ගොරවනවා අකුණු ගහනවා ඒ වගේ මේ බාහිර ලෝකයේ විවිධ ශබ්ද තියෙනවා එතකොට ඒ ශබ්ද මේ අපට ඕන විදිහටම වශයෙන්ට ගන්න බෑ ඒ නිසා අනාත්මයි කියනවා ඊළඟට නාසය මේකට ගඳක් දැනෙනවා සුවඳක් දැනෙනවා. එහෙම නාසයක් තියෙන්නේ. ඊළඟ ගඳ දැනෙන එකක් දැන් මේ කාලේ මේ කොරෝනා ආසාදනය වෙද්දී මොකද වෙන්නේ? ගන්ධයන් දැනෙන එක මොකද වෙන්නේ? රසයන් දැනෙන එක මොකද වෙන්නේ? පහවල යනවා. ආ එහෙම වෙන්න බෑ මගේ නාසය මගේ දිව කියලා අපිට ඕන විදිහට මේක හදාගන්න පුළුවන්ද? බෑනේ. ඒතර මට අයිති නැති වැඩ පිළිලක් මේ මේ කස්සේ යනවා. ඒක තමයි හේතුඵල ධර්ම කියන්නේ. ඊළඟට දිවට දැන රස ගත්තත් එහෙමයි. දිවට දැන රසයන් ගත්තත් ඒවා අපට ඕන විදිහට වශයෙන් කරගන්න බැරි දේවල්. ඊළඟට මේ ශරීරෙම ගත්තට පස්සේ දැන් බලන්න සමහර අය ඉන්නවා මේ සමාජයේ මේ තමන් ඇසුරු කරන අය තමන් කැමති විදිහට හසුරව ගන්න උත්සාහ කරනවා. තමන් ඇසුරු කරන අය තමන් කැමති විදිහට හසුරව ගන්න උත්සාහ කරනවා. එයාලා ලොකු උත්සාහයක් දෙනවා. වෙලාවකට සැර කරනවා, වෙලාවකට බයිනවා. මෙහෙම ඉන්න ඕන, මෙහෙම කරන්න ඕන, අරක කරන් බලන්න බෑ, මේ කහන්න බෑ, අරහෙ යන්න බෑ, මෙහෙ යන්න බෑ. මට ඕන විදිහට ඔයා ඉන්න ඕන කියලා. එහෙම නීති දානවා. යම් කිසි කෙනෙක් තමන්ගේ කය පැත්තට පිළිවෙලොත් එයාට මොකද වෙන්නේ? එයාට ප්‍රකට වෙනවා මම කියන විදිහට මට ඕන විදිහටමයි කයවත් නැහැ. ඇයි? දැන් බලන්න කේස් සිදෙනවට අපි කැමතිද? කැමති නෑ. නමුත් කේස් සිදෙනවා. ඊළඟට හැමරැලි වැටෙනවට අපි කැමතිද? ඒත් හැමරැලි වැටෙනවා. ඊළඟට දත් වැටෙනවට කැමතිද? ඒත් දත් වැටෙනවා. ඊළඟට ලෙඩ වෙනවට අපි කැමතිද? උණ හැදෙනවට කැමතිද? හෙම්බිරිසාව හැදෙනවට අපි කැමතිද? ඇහැස් රෝග හට ගන්නවට අපි කැමතිද? කන් රෝග හට ගන්නවට අපි කැමතිද? හෘදයාබාධ හට ගන්නවට අපි කැමතිද? නෑනේ. දියවැඩියාව හැදෙනවට අපි කැමතිද? නෑ. කොලෙස්ටරෝල් වැඩි වෙනවට අපි කැමතිද? නෑ. කොවිඩ් ආසාදනය වෙනවට අපි කැමතිද? නෑ. නමුත් ඒ කැමති විදිහට මේ ශරීරය තියනවාද? නෑ. ඒක ලෙඩ වෙනවා, ජරාටපත් වෙනවා, කම්බිහිලි වෙනවා, නොපෙනී යනවා, කොවිඩ් හැදෙනවා. ඔය වගේ මේ ශරීරය ගත්තන් හොඳට හිතන්න මේක පින්නන්නේ මේ මගේය කියලා අල්ලගත්ත ශරීරෙවත් මට ඕන විදිහට නැහැ. අරුම ගානේ මේකට මං කරන සක්කාර නිසාවත් මට ඕන විදිහට තියෙන්න එපා. මම මේකට උදේට කන්න දෙනවා, දවල්ට කන්න දෙනවා, රැයට කන්න දෙනවා. පිපාස වෙනකොට වතුර දානවා, බේත් දෙනවා, ඇඳුම් බඳවනවා, නාවනවා, සෝදවනවා. තනිකරම මේ ශරීරයට වහලෙක් වහලියක් වෙලා අපි කටයුතු කරනවා. එහෙම කරලා හදාගත් එකවත්, හැදුන එකවත් මට ඕන විදිහට නැහැ නේ. එහෙනම් මේ ළඟ ඉන්න සාමියා Tamanට ඕන විදිහට නේද? මෙච්චර පෝෂණය කරලා මෙච්චර කවල පොළ පොළ හදපු මේ ශරීරයේ මට ඕන විදිහට නෑ ජරාට පත්වනවා ව්‍යාධයට පත්වනවා මම අකමැති විදිහට හැඩ ගහනවා. එහෙනම් සාමියා මට ඕන විදිහට ඉදිරියට ඒක බාහිර ධර්මයක් නේ. අධ්‍යාත්මික ධර්මේවත් Tamanට ඕන විදිහට නැත්තම් බාහිර ධර්මයේ Tamanට ඕන විදිහට තියෙද? එනනම් මේ අනාත්මය ප්‍රකට කරගත්ත අය තේරුම් ගන්නවා මේ සබාධහම තුළ මේ හැසිරෙන එක එක දේවල් මේ මම කැමති විදියට තියෙන දේවල් නෙවෙයි. මොකද මේ මේකවත් මම කැමති විදියට නෑ. අපිට ගොඩාක් කේන්ති යන්නේ ඕකටනේ. අපි කැමති අම්මා යම් ආකාරයකට නම් අපි බලාපොරොත්තු නම් මේ විදිහට ඉන්න ඕනේ. තැනකට ගියාම අපි කැමති අම්මා කතා නොකර ඉන්නවා නම් අම්මා පැත්තකට වෙලා ඉන්නවා නම් අම්මා අනවශ්‍ය කතාවලට ඇතුල් වෙන්නේ නැත්නම් අපි කැමති. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒකට අපිට කේන්ති යනවා. අපි කැමති තාත්තා කෙනත් එහෙම අපි කැමති තාත්තා තැනකට ගියාට පස්සේ අපි ගැන පුරසාරම් කියනට කැමති නෑ. අපි කැමති නෑ ඊළඟට තාත්තා තැනකට ගියාට පස්සේ මේ ප්‍රශ්න ඇති කරගන්නවට, දබර ඇති කරගන්නවට අපි එහෙම අර තාත්තාගේ කැමති චරියාවක් තියෙනවා. ඒක වෙන්නේ නැති වෙනකොට අපිට කේන්ති වෙනවා. හැබැයි මේ පැත්තවත් අපට ඕන විදිහට නෑ. එහෙනම් තාත්තා කොහොමද අපි කැමති විදිහට ඉන්නේ? ඊළඟ දරුවනත් එහෙමයි. අපි කියන්නේ දරුවන්ගේ ආදරය අපි පැත්තට යනකොට දරුවෝ අපි ගැන හොයලා බලනකොට දරුවෝ අපට කතා කරනකොට දරුවෝ සාන්තව ඉන්නවා නම් අපි හරි කැමතියි. නමුත් එහෙම නොවෙනකොට හරිම කේන්ති ගහන වෙලාවකට. ඇයි උඹට මං කියන දේ ඉන්න බැරි කියලා. දැන් මෙයාට ගහලා බලන්නකෝ මේ ශරීරයට ගහලා බලන්නකෝ මෙයා Tamanට ඕන විදිහට දෙයිද කියලා. මෙයාට ගහන්නකෝ ඇයි ලෙඩ වෙන්නේ කියලා. කන්න දුන්න කියලා ගහන්නකෝ. දැන් සමහර අමල තාත්තලා එහෙම උඹලට කන්න දුන්නා නම් බොන්න දුන්නා නම් අපට ඕන විදිහට ඉන්න ඕන. එහෙමත් බයින වෙලාවකට. ඉතින් මේ ශරීරයට කියන්නකෝ. ඔහෙට මං කණ්ඩ දුන්න, බොණ්ඩ දුන්න, පෝෂණය කළා, කෑම බීම දුන්නා, නෑවුව, සබන් ගෑවුව, දත් මැද දෙවුවා. එහෙනම් ඔහෙත් මට ඕන විදිහට ඉන්න. එතකොට මෙයා ලෙඩ හදාගන්න නැතුව ඉඳීද? ඊළඟට මේකේ මේක දරාඩපත් වෙන්න නැතුව තියේද? මේක කැක්කුම් වෙන්න නැතුව තියේද? මේක දැවිලි දැවිලි වෙන්න නැතුව තියේද? නෑනේ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕන. මට මම කැමති විදියට මේ ශරීරය මගේ වසඟයට ගන්න බැරි නම් බාහිර අය බාහිර අයගේ වචන බාහිර අයගේ ක්‍රියා බාහිර අයගේ අසුබ පැතු මට ඕන විදියට හදා ගන්නවා කියන එක හීනයක්. ඇයි මේකවත් බෑ එහෙම හදාගන්න. මැරෙනකම් මේක අපිට කරගන්න බෑනේ. මැරෙනකම් අපිට මේ ශරීරය මගේ කිව්වට මට ඕන විදියට හදාගන්න බෑ. දැන් අපි හිතමු ඉන්දියාවේ අසල කරුණියක්. ඒ විදිහට මේ මූණ හදාගන්න කැමතිද? කැමතියි කියමු ඒක හදාගන්න බෑනේ. ඕකට කර්මානුරූපව ලැබිච්ච මුණ තමයි තියෙන්නේ. ඉන්දියාවේ ලස්සන තරුණයෙක් ඉන්නවා ඒ විදිහේ මුණ හැදෙනවට කැමති නම්. කැමති වුණාට ඒක හැදෙන්නේ නැහනේ. හැදිච්ච රූපේ බාර ගන්න වෙන කර්මානුරූපව. එතකොට මැරණකම්ම අපිට මගේ කියලා අල්ලගත්ත මේ ශරීරය Tamanට ඕන විදිහට වශයෙන්ට ගන්න බැරි නම්. බාහිර ධර්ම පුළුවන් වේද වශයෙන්ට ගන්න Tamanට ඕන විදිහට. ඕක තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? වේල පහින්ම ඔය බාහිර ධර්මත් එක්ක පොරාලන එක නතර කරනවා. එන්නේ සමහර අය අර තමන් කැමති දේම කරගන්න කියනවා කියනවා සතියෙන් කියනවා මාසෙන් කියනවා දවස් දෙකකට පස්සේ කියනවා ආපහු දවස් දෙකකට පස්සේ කියනවා. ඉතින් එයා එයා තනි පංගලමේ මහා දුකක් විඳින පින්නවා. මේ ලෝකේ ඉන්නවා ඇයි මම කැමති විදිහට ඉන්නේ නැත්තේ ඉන්නේ නැත්තේ ඉන්නේ නැත්තේ මම මෙච්චර උදව් කරනවා මෙච්චර සලකනවා ඇයි මං ගැන පොඩ්ඩක් හිතන්නේ නැතුව ඉන්නේ කියලා එහෙම තමන් කැමති විදියට අනිත් අය නැතිකම තුන පිච්චෙන චරිත තියෙනවා. සමහර ගාල අම්මල පිච්චෙනවා, සමහර ගාල තාත්තල පිච්චෙනවා, දරුවෝ පිච්චෙනවා, ආදරය කරන අය පිච්චෙනවා, ආදරය කරන අයත් එහෙමයි. මම මෙච්චර සලකනවා, මෙච්චර හොයනවා, මට කිසි මගයක් දෙන්නේ නැහැ. ඇයි මම කැමති විදියට පොඩි එක වචනයක් දෙන්නේ නැත්තේ? එහෙම කැමති විදියට, හිත කැමති විදියට ලෝකය නැහැ, බාහිර දේවල් නැහැ කියලා විඳවන ලෝකයක් තුල කෙනෙක්ට සිහි ඉපදුනොත් අවුරුදු ගාණක් සලකපු මේ ශරීරවත් මට ඕන විදිහට තියෙන්නේ නැහැ කියලා. බාහිර පැත්තෙන් මෙයා නිදහස් වෙනවා. තමන්ගේ වෙන්න දෙන යුතුයකම් ටික කරනවා. නමුත් මම කැමති විදිහට මේවා හසුරවා ගන්න පුළුවන් කියලාවත් අදහසක් එන්නේ නැහැ. මොකද මේකවත් එහෙම හදාගන්න බෑ. ඉතින් මේ විදිහට ඇහැ කියන්නේ වශයෙන් ගන්න බැරි ධර්මයක්, මගේ නොවන ධර්මයක්, රූපය කියන වශයෙන් ගන්න බැරි ධර්මයක් මගේ නවන ධර්මයක් නා කන ගන්ධ කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය සහ ස්පර්ශ ආදිය වශයෙන් ගන්න බැරි මම මගේ නවන ධර්ම මේවා යම් කිසි හේතුඵල ධර්මයක් මෙතන යම් කිසි කර්මාන රූප සහ යම් යම් හේතුන්ට අනුකූලව සිදුවෙන වැඩපිළිවෙලක් මෙතන තියෙනවා කියලා ප්‍රකට කරගන්න ප්‍රකට කරගන්න මෙයාට අර මේව අස්සේ ආත්මයක් හිටියා කෙනෙක් ඉන්නවා කියන සංකල්පය බැහැරෙනවා. විහාරදර ඒක පුස්සක් වගේ. ඒ කියන්නේ ඒක හිස් අදහසක්. හිස් අදහසක් කියලා මෙයාට සංකල්පයක් උපදිනවා. ඊළඟට දැන් හිතට බල බැලුවත් හිතත් අපට ඕන විදිහට තියෙන එකක් නෙවෙයිනේ. හිතේ උපදින හැඟීම් ගත්තත් අපට ඕන විදිහට තියෙන එකක් නෙවෙයිනේ. දැන් අපි කැමති අපේ හිතේ මෛත්‍රී සිතුවිල්ලක් උපදිනාට පස්සේ මෛත්‍රියෙන් ඉඳ අපි කැමතියි. නමුත් හිත මගේ වුණාට හිතේ උපදින සිතුවිලි මගේ වුණාට මම කැමති දේ මෛත්‍රිය හැමතිස්සම තියෙන්නේ නැහැ. හේතු ලද කල්ලි මෛත්‍රිය උපදිනවා පවතිනවා නමුත් හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යනවා. ඒක මට නවත්තන්න බෑ. හිතේ යම් කිසි කෙනෙක්ගේ ශෝකයක් අටගත්තා ඒ ශෝකේ වුණත් එහෙමයි. ඒ ශෝකය වුණා මේ මේ මේ හිත මගේ මේ හිතේ උපදින හැඟීම් මගේ එහෙනම් දැන් ශෝකේ නැති වෙන්න ඕනේ කියලා වශයෙන් ගන්න බෑ. ඒ ශෝකයේ උපදින හේතු තියෙනකම් මොකද වෙන්නේ? ශෝකේ නැවත නැවත උපදිනවා. හේතු නැති වෙනකොට හැබැයි නිරුද්ධ වෙලා යනවා. එතකොට තවත් කෙනෙක්ගේ හිතේ උපදින ආදරයත් එහෙමයි. තවත් කෙනෙක්ගේ හිතේ අපේ යම් ක්‍රියාකාරකමක් වචනයක් පැවතුම් පැවතුම් උපකාරයක් තෑග්ගක් හින්දා ඒ පැත්තේ එවැනි හේතුවකට ආදරයක් ඉපදුනාට පස්සේ අපිට ඒ ආදරේ මගේ කරගන්න බෑ මොකද ඒ ආදරේ මට ඕන විදිහට තියෙන එකක් නෙමෙයි ඒකනම් අපි තේරුම් ගන්න ඕන කාරණාවක් දරුවන්ගේ හිතේ හරි ස්වාමියා භාර්යාවගේ හිතේ හරි ආදරය කරන කෙනාගේ හරි හිතේ තමන් කරපු යම්කිසි කැපකිරීම වගේක් හේතුල ආදරයක් උපදිනවා. හැබැයි ඒ ආදරේ හැමදාටම තියෙන්න ඕන කියලා වශයෙන් ගන්න බෑ. ඒ ආදරේ මම කැමති විදියට හැමතිස්සෙම තියෙන්න ඕන කියලා වසඟයට ගන්න බෑ. ඒ හේතු ටික තියනකන් ඒ ආදරේ නැවත නැවත උපදී. හේතු නැති වුණොත් ඒක නැතිලා යනවා. දැන් සමහර අය මොකද කරන්නේ? දැන් ඒ පැත්තේ ආදරය උපදින්න හේතුන කිසිම දෙයක් තමන්ගේ පැත්තෙන් වෙන්නේ නැහැ. හැබැයි බලාපොරොත්තු වෙන ආදරය උපදින්න ඕනේ පැත්තේ කියලා. තමන් ගැන ආදරයක් තියෙන්න ඕන කියලා. දැන් ඒ පැත්තෙන් වටිනාකම් ලැබෙන්න තමන්ගෙන් කිසිම හේතුවක් සකස් කරන්නේ සකස් වෙන්නේ ඒත් ඒ පැත්තේ වටිනාකම් ලැබෙන්න ඕන කියලා හිතනවා. අපි හැමතිස්සෙම හිතන්න ඕන මේ හේතුන්ට අනුකූල උපදින දේවල් මිසක් මේ බලෙන් හදාගන්න පුළුවන් දේවල් නෙවෙයි. හේතු සකස් කරන්න ඕන. හේතුන්ට අනුකූල උපදින ධර්මතා සමූහයක්. මිසක් මේ ආත්මයක් විසින් හැසිරවීම නෙවෙයි. එතකොට කෙනෙකුට අදහසක් එන්න පුළුවන් දැන් නිවන් දකින්න මම උත්සාහ කරනවානේ. ඒතර මමනේ මේ උත්සාහ කරන්නේ නිවන් දකින්න. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේ ලෝකයට පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගෙන් ධර්මය ඇහෙනවා. ධර්මය ඇහෙනකොට කනහරහා මොකද වෙන්නේ? මෙතන යෝනිසෝ මනසිකාර හැදෙනවා. ඒ යෝනිසෝ මනසිකාර විසින් තමයි මේ පොළඹවන්නේ මේ ජීවිතේ. ආත්මයක් විසින් පෙළඹවීමක් නෙවෙයි. අර ධර්ම ශ්‍රවණාදී තුලින් මෙතන ඇති වුණා ධර්මානුකූල මනසිකාර. ඒ මනසිකාර විසින් තමයි මේ ජීවිතේ ඉදිරියට පොළඹ පොළඹ තල්ලු කරකට යන්නේ. ඒ කියන්නේ බණ අහන කාලෙට මේක ධර්මයේ පැත්තටම නැඹුරු වෙනවා. බණ අහන එක නතර කරනකොට මේක ධර්මයේ පැත්තට පෙළඹෙන කඩු වෙනවා. ඇයි ඒ? බණහද්දි යෝනිසෝ මනසිකාර උපදින. එතකොට නිවන් දකින්න පැත්තට බර වෙනවා. බණහන එකෙන් බැහැර වෙනකොට යෝනිසෝ මනසිකාර අඩු වෙනවා. එතකොට නිවන් දකින්න පැත්තට ලැබුණ එකක් අඩු වෙනවා. මේක තනිකරම මේ හේතු විසින්ම ඵල උපදින වැඩපිළිවෙලක්. ඉතින් මෙන්න මේ විදිහට යම් කෙනෙක් වින්නත් නේ චක්කුන් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා මේ එකින් එක ගන්න ඕනේ. එකින් එක අරගෙන මේ හැම ආයතනයක්ම වසඟයට ගන්න බැරි බව. වසඟයට ගන්න බැරි බව මේ හැම ආයතනයක්ම හේතුන් නිසා හටගන්න බව. හේතුන් නිසා හටගන්න ධර්මතා බව. එනේ මේ ආයතන 12 හරහා මේ මේ ආයතන 12 ඒ හේතුඵල ධමයක් විදියට වැඩ කරනව මිසක් මේ ආයතන 12 හසුරවන ආත්මයක් නෑ කියන සංකල්ප උපදින විදියටම අනාත්මය මතු කර ගන්න ඕන. අන්න එහෙම මේක සතියක් දෙකක් යම් කිසි කෙනෙක් මේ කොටසින් කොටස හොඳට මනසිකාර කර කර යම් කිසි කෙනෙක් මේ කිසියම් ආයතනයකවත් ආත්මයක් නැහැ කියන හැඟීම උපදවා ගැනීම තමයි කියන්නේ අනාත්ම සංඥාව කියලා. අර ඒක නේද එක භික්ෂුණීන් වහන්සේ නමක් කියලා තියෙන්නේ මේ ජීවිතයේ මේ පංච උපාදානස්කන්ධය මේ ආයතන ටික හරියට රතයක් වගේ කියනවා. يعني විවිධ කොටස් එකතු වෙලා සකස් වුණු රතයක් වගේ කියනවා. රතය කියන්නේ ආත්මයක් නෙවෙයි. ඒක විවිධ දේවල් හේතුලා සකස් වුණු යම්කිසි ධර්මයක්. අන්න ඒ වගේ කියනවා මේ මේ පංචස්කන්ධ ධර්ම මේ ආයතන කියන්නේ රතයක් වගේ. ආත්මත්වයෙන් තොර. නමුත් අපේ අවිද්‍යාව නිසා අපේ ඇත්ත නොදන්න මේ මෝහ චෛතසිකය නිසා මොකද වෙන්නේ? මේ මෝහය නිසා මනක් කල්පිත හැඟීමක් උපදින ආත්මයක් වෙන. මනක් කල්පිත කියන්නේ මනසේ ඇති වෙන කල්පිතයක් ඒක. මනසේ ඇති වෙන කල්පිතයක් තමයි මේ ආත්මයක් කියලා කියන සංකල්ප. ඒක මනක් කල්පිත හැඟීමක් කිසිම වැඩක් නැහැ. නමුත් ඒක අකුසලයක් විදිහට උපදින නිසා ඒක සතර පායට යන්න පවා හේතු වෙන දෘෂ්ටියක් විදිහට දහම් තුළ විග්‍රහ කරනවා. ඉතින් ඒ විදිහට පින්නත් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥාවල යම් කිසි ගැඹුරක් තියෙන ටිකක් පුරුදු කරන්නත් අපහසු නමුත් අල්ලගත්තොත් හොඳට තමන්ගේ ওই දේශාදී අකුසල් දුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ කේන්ති ගන්න කෙනෙක් නෑ මෙතන කියන අදහසට આવොත් එහෙම පුදුමාකාර සානයක් ඇති වෙනවා. ඉතින් එහෙම ලොකු ලාභයක් ලබන්න පුළුවන් විශේෂයෙන්ම සක්කාය දෘෂ්ටිය පවා ප්‍රහාණය වෙන්න හේතු වෙන විදර්ශනාත්මක මානසිකාරයක් අනාත්ම සංඥාව කියන්නේ. හැමදෙනාටම ආශිර්වාද කරන පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් සංඥාවන් මේ උතුම් හැඟීම් පින්නත් ජීවිතේ තව තවත් වර්ධනය වේවා නැවත නැවත උපදවා ගන්න හැකි වේවා ඒ තුලින් ආත්මත්වයෙන් තොර ස්කන්ධ ධර්මාදී ආයතන ආදී ධර්මයන්ගේ පැවැත්මක් බව ප්‍රකට කරගනිමින් උතුම් සෝතාපන්නාදී මාර්ග හිත් උපදවා ගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නත්ය අද දවසේ මේ උතුම් ධම් දේශනා සඳහා දායකත්වයෙන් දරමින් කටයුතු කරන්නේ මේ යන්නට යෙදුණු ලයනල් සේනාරත්න මහත්මයාගේ දහවර භාර්යාව සහ දූ දරුවන් විසින් තමයි දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. ඒ දයාබර මෞතුමිය ඇතුළු දූ දරුවන් විශේෂයෙන් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්ම ශ්‍රවණය තුළින් සැනසීමටපත් කරලා ලෝක සත්‍යය මතුවෙන උතුම් පුණ්‍ය ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමාජගත කිරීම තුළින් මතුවෙන මහා පුණ්‍ය ශක්තිය බලාපොරොත්තුව තමන්ගේ දයාබර සාම්පුතුණවන්ට ඒ වගේ මේ දරුවන්ගේ පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් මේ සිදු කරගත මහානීය පුණ්‍ය ශක්තිය ඒ ලයනල් සේනාරත්න පියතුමාට අනුමෝදන් වේවා. එතුමාගේ සංසාර ගමන පුරාවටම සුගතිගාමී ජීවිත ලැබෙන්න උතුම් සත්පුරුෂ ගුණවන්තයගේ ආශ්‍රය නිස්කලං ලැබෙන්න ඒ වගේම මේ බොහෝ දුක් ඇති සංසාරයෙන් නිදහස් වෙන්න මේ මහා පුණ්‍ය ශක්තියතුමාට ඒ පියතුමාට අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පරලෝක සපත් දයාබර දෙමව්පියන්ට සහෝදරිය ඇතුළු නමින් මිය ගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මිය යන්නට දුණු දෙමව්පියන් සහෝදරිය ඇතුළු අනිකුත් සියලුම ඥාතීන්ටත් මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. ඒ අය සැපයෙන් සැපයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන පවුලේ හැම දෙනාටම උතුම් ධර්මාභෝධය පිණිස මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම දේශනා මාලාව සිදු කරගෙන යන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට උතුම් ධර්මාභෝධය පිණිස මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියලා ඒ ලයනල් සේනාරත්න මහත්මයාගේ භාර්යාව සාමිදීනිය සහ දූ දරුවන් විසින් දායකත්වයේ ධර්මයෙන් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් දායකත්වයේ දරපු පින්නතුන්ටත් බණහපු පින්නතුන්ටත් ලෝකවාසී සියලුම සත්‍යයන්ටත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් සිත ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා. මේ භයානක කොවිඩ් දුවදුර මේ ලෝකයෙන් තුරන් වේවා, බැහැර වේවා, පහ වේවා. හැම කෙනෙකුගේම ජීවිතේට සාමය, සතුට, සැනසෙල්ල ඇති වේවා. තව තවත් ධර්ම මාර්ගයෙන්ම ධර්ම ගුණ වලින්ම පෝෂණය වෙන්නට වන භාවනා කටයුතු වල ඉහළම තලයන් ස්පර්ශ කරන්නට ඒ තුලින් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්නට මේ පින උපකාරක ධර්මයන්ම වෙත්තා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති